අපි මේ දුක නැති කිරීම සඳහා බාහිරය තමයි සකස් කරන්නේ. බාහිර ලෝකේ සකස් කරනවා එහෙම නැත්නම් මේ අපිට ඉදිරිපත් වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආමිෂ දේවල් අපි සකස් කරනවා. එහෙම නැත්නම් ඇහ, කන, දිව, නාසය, කය, මනස කියන අපේ ඉන්ද්‍රයන් සකස් කරනවා. මේ සකස් කරමින් සකස් කරමින් අර වාහින දුක නැතිකරන්න ගන්න උත්සාහය පෙන්වන්නේ ගිනි අඟුරක් අතට ගත්ත මිනිස්සේ අත පිච්ච නිසා අතින් අතට මාරු කරනවා වගේ. මේ අතින් ඒ අතට මාරු කරන, ඒ අතින් මේ අතට මාරු සීග්‍රේ මාරු කරකට මාරු කරකට ගියාට ඒක අත්හරින තාක්කල් කවදාකවත් එකකින් සපක් නෑ. එහෙම නැත්නම් කුෂ්ඨ රෝගියෙක් ඒකේ තියෙන වේදනාව නිසා කුෂ්ඨේ කසනවා. කසන්න කසන්න කසන්න සපක් ලැබෙනවා. නමුත් කුස්තිය වන වෙනවා. ඒක නිසා ලෝකයාගේ මේ බාහිර දැනුමට දක්වන ආශාව අන්නේ මේ කුෂ්ඨ නිසානවත් මේ කැහිමේ සැපේ තියෙන කියලා ඒ කහන්න හම් වෙච්ච අවස්ථාවත් කහන ගතියක් කුෂ්ඨයේ හොඳ ලකුණක් විදිහට බල බල අපි කුෂ්ඨේ කසන එකයි කරන්නේ නමුත් හාත්පසෙම කුෂ්ඨය කියන්නේ දුකක් බව තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේ කැසිල්ලෙන් කුෂ්ඨ සම්නිප වෙන්නේ නැහැ විලාල් වෙන එකයි වෙන්නේ කියලා. නමුත් මේ දුක්ඛ සමුදය පෙන්ලා දීමේදී සර්වඥාන්සේට හාත්පසෙම වෙනස් වූ බොහෝමත්ම විප්ලවීය ක්‍රමයකට පෙන්ලා දෙනවා. ඒකට බාහිර කිසිම සම්බන්ධයක් නැති අභ්‍යන්තර අපි සාමාන්‍යයෙන් බෞද්ධ ජනතාව අතර කියන මේ කෙලස් ටිකක් බලපාන. ඉතින් කෙලස් වලිමුත් අපේ මතකයට බාගන්න සඳහා උන්වහන්සේ මතක් කරනවා තෘෂ්ණාව නැත්නම් තණ්හාව කියන මේ තනි ක්ලේශය තමයි මේ දුකට හේතුව. ඉතින් ඒකයේ දුක සත්‍ය පෙන්නකොට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයතිතං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන ඒ වචන ටිකෙන් තමයි මේ තෘෂ්ණාව අර්ථකථනය දෙන්නේ. යායන් තණ්හා යම් වූ ඒ තණ්හාවක් පෝනෝ භවිකා පුනර්භවයක් ඇති කරන භවයන් ගැටලන තණ්හාවක් තියෙනවා. පෝනෝ භවිකා නන්දි රාගසගත. ඒකට કૃષ્ණා සහගත ප්‍රීතියක් පහළ වෙනවා නන්දිය කියලා. ඒ නිසා මේ දේවල් වල දේවල් කෙරෙහි බොහෝ විට බාහිර දේවල් එන්නත් අපි උපදී සම්පatti යමක් කමක් අපි කියලා කියන්නේ අන්නේ යමක් කමකට අපි කැමැත්තක් ඇති කරගන්න. නන්දි රාග සාගත తත්‍ර తත්‍රාදි නන්දි. මොන දේද අහු වෙන්නේ ඒ දේට බැඳ. ඒක හරීම ඕනියමක් ඇත්තන කියන්නේ අපි දැන් මේ ඉන්න භවයේ ගත්තොත් අපි මේ භවයේ අම්මටයි තාත්තටයි දූ දරුවන්ටයි නන්දමටයි මාමටයි නෑදෑයින්ටයි ආණ්ඩුවටයි කාලගුණයටයි මේ දේශගුණයටයි මේ රටටයි අපි ඉතින් බැඳීමක් ඇති කරනවා ජාති මාමකත්වයේ නැත්නම් දේශ මාමකත්වයේ කිය. මේ මාමකත්වයක් ඇති කරගන්න. මේ මාමකත්වයක් ඇති වෙන්නේ ඒකට කවුරුද ඇඟිල්ල පොවන්න આવොත් අත තියන්න આવොත් විශාල තරහක් ඇති කරගන්නවා. ක්‍රෝධ මාන ඊර්ෂ්‍යා ඇති කරගන්නවා. ඒක අපි යුතුයකමක් අපි අනිවාර්යම කළ යුත්තක් කියලා දැඩි බැඳීමකට ඇති කරගන්නවා. නමුත් බුදුදාන් වහන්සේ පෙන්වන පුනර්භවය අනුව අපි ගියාත්ම ඔය වගේ මොකද්ද අල්ල බලාගෙන හිටියා. හැබැයි දැන් ආංකා විශයක් මතක නැහැ. ඒ දේවල් ඉව දැන් රැකෙනවද? එදානම් අපි පණ වාගේ, ඇයි බබා වාගේ කියන රටට මිසියා. දැන් මොනවක්වත් මතක නැහැ. දැන් ආපතන අල්ලගෙන පුදුම විදියට පොළවේ හැපි හැපි ඒක රකින්න හදනවා. ඒ වගේම කවදා හරි මේක අකමැති අප්‍රිය දායක කට්ටියකට අභාර දෙලා මැරෙන්න වෙනවා. මැරුණාට පස්සේ ගිහිල්ලා ඊගාව අල්ලන එක අර වගේම අල්ලබදා ගන්න. අල්ලබදා ගත්තට පස්සේ අපි මෙතන අල්ල බදාගෙන හිටිය බවක් අපිට මතකවත් නැහැ. කොච්චර ඒක අවිද්‍යා සහගතද කියනවනම් අපි යම් අවාසනාවන්ත අකුසල කර්මයක් නිසා අපාය නිරිසතෙක් වුණොත් ඒ නිරිසතා ඒ අපාය භවයට බැඳීමක් ඇති කරගන්නවා. දැන් අපාය මැරිච්චාම ඇත්තටම හොඳ තැනකට යන්නේ. නමුත් නිරිසතාට බෑ ඒ මරණය බාර ගන්න. ඒ ඒ අපායේ නිරිභාවයට කැමති. මේක කියනවා සත්ව සත්‍යාවේ නන්දේ. ඒ ඒ තන අල්ලනවා. බෝසත් චරිතක සර්වඥන් වහන්සේ ඉන්දියාවේ ඒ හිමාල පර්වතයේ ප්‍රාන්තයේ තපස්සේ වශයෙන් ගත කරන කාලේ ඉන්දියාවේ ඉඳලා තියෙන රජ කෙනෙක්. ඒ හරියටම ඒ පෞද්ගලික දවස්වල අර මුස්ලිම් රජ කෙනෙක් අර මුම්තාස් මහල් කියන තමන්ගේ දෙවිනාශ නැති වුණාම පුදුමාකාර දුකටපත් තව තාජ් මහල් මාලිකාව හදලා තියෙනවා දැන් ලෝකේ මේ විශ්මිත වස්තු වලින් හතෙන් එකක් පාටපත් වෙලා තියෙනවා. ඒ වගේම සිද්ධියක් තිබිලා තියෙනවා ඒ රජ මාලිකාව හිටපු අග්‍රමහේශිකාවට ඉතාමත්ම සුන්දර ස්ත්‍රියාවක් මේ රාජ්‍යක දෙල තියෙන සැප සම්පත් දීලා ගත කරනකොට අකාල මරණයක් සිදුවා. ඉතින් මේක රාජ්‍යවන්න මොන තාලෙමවත් ඉඳ ගන්න බැරුව තමන් නිදා ගන්න කාමරේ අර මේකේ අග්‍රමහේශිකාවගේ ශරීරය බෙහෙත් තෙල් වල ගල්වලා විදුලි කූඩුවක තියාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම් බල බල දැවෙන ගැටයක් තිබිලා තියෙනවා. රටේ රාජකාරී වෙලක් නැහැ. රාජ්‍ය සභාවේ කටයුතු කරන්නේ නැහැ. ඉතින් මිනිස්සු දන්නවා රජුගේ මුසුප් වෙලා ඉන්නේ මුසපත් වෙලා ඉන්නේ ශෝකයෙන් කියලා. ඔහොම ඉන්න දවසක අර තපස්සරයා රජුගේ මායිදා උයන්ට ඇවිල්ලා තියෙනවා මේ දුනු මිරිස් හොයාගෙන යන ගමනකදී. ඒකට ඒ තරුණයෙක්ගෙන් ඉදිරිපත් වෙච්ච කෙනෙක් අහනොත් කියවල අපේ රට හරි අවාසනාවන්ත විදියකටපත් වෙලා තියෙන්නේ මේ රජතුමාගේ මේ මේ මුසුක්ක භාවය දුක් මුසු භාවයෙන් ගලවන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා කොච්චර කාලයකට මේ අඳුරු අන්ධකාරය අපේ රටට తీර්ලා. ඊට පස්සේ තපස්සලා කියලා කියනවා මට ඕනේ නම් ඒක ගලවන්න පුළුවන්. මේ දේවිනාසේ දැන් කොහෙද ඉන්නේ කියලා රජුන්ට පෙන්ලා දෙන්න පුළුවන් කියලා මේ හැකි සංඥාවක් පෙන්නනවා. ඊපස්සේ වන්දාරිය ගිහිල්ලා රජුරවන්න කියලා තියෙනවා බොහොම ඉද්ද බලසහිත තපස්වරයෙක් ඇවිල්ලා ඉන්නවා. එයාට පුළුවන් ඔබතුමාගේ මේ දුකට දුක්ඛ ස්වභාවයට හේතුවක් කළ දෙන්න කරවසේ රජු උජහට ඒ උයනට කියලා තියෙනවා තමන්ගේ රාජවන්නේ කියලා තපස්වරයාට වැරලා කතා කරලා කියලා දිනවා. මට වෙන ලෝකයක් නැහැ එකයි තියෙන්නේ. මේ මගේ දෙවිනාශි දැන් කොහෙද කියලා දැනගන්න. ඊට පස්සේ ඒ තපස්වරයා තමන්ගේ උබ්බේ නිවාසානුසති ඥාණයට ඉතල බල්ලක්වලු දැන් ගොම කුරුමිනියෙක් කියලා ඉන්නවා කියන්නේ. දැන් සතේ ගොම කුරුමිනිය ගැන්දත් රජු කරු කදාපත් මේක වෙන්න බෑ. මේ වගේ ලෝකෙමින් ලස්සනම කාන්තාවක් වෙලා ඉඳලා කොහොමනම් ගොම කුරුමිනිය ආත්මයක් ලබනවාද ඒක මේ තපස්සරට වැරදිලා කියලා. ඊට පස්සේ මහ බෝසතාණන්ස්කෝල එහෙමනම් මට ඕන නම් ගෙන්නන්න පුළුවන් කියලා. මෙතන ගෙන්නලා පෙන්නන්න පුළුවන් කියලා. ඊට පස්සේ රජුගේ කොළු එහෙම වුණොත් නම් මට විශ්වාසයක් පහළ වෙයි කියලා මේ ගෙල්ලන් ගියොත් කුරුකුරු විනේ පොළේ මතුනළු විශාල ගොම්බෙට්ටක් අරගෙන පහකට උඩ තියාන ඔළුව බිම තියාන පස්සෙන් පස්සට පස්සෙන් පස්සට තල්ලු කරන තල්ලු කරන යනවා ඊට පස්සේ රජුගේ කොළු මේක ඉන්ද්‍රජාලයක් වෙන්න පුළුවන් නමුත් මේ මතින් කොහොමද අපි පිළිගන්නේ මේ මගේ බිසුණාසක් කියලා එහෙනම් කොළු ඕන්න මම ඊර්ති ප්‍රාත්‍යාරේ පාලා මේ කුමන්තුරයන්ට යන් කතා කතා කරන්න දෙන්න කියලා. සජීවකල ඒක කෙරුවොත් මට විශ්වාස කරන්න. ඊට පස්සේ කුමන්තුරයන් කියවලු මම මේ ආක්‍රමයිකාවසින් ඉන්න වෙලාවේ මගේ සුන්දර රූපෙත් ඔබතුමාගේ මේ මාන්නෙත් නිසා මම පුදුමාකාර අකුසල කර්ම රැස් කරගත්තා. මට කවදාකවත් ධර්මයක් පැත්තකට එහෙම නැත්නම් මේ පිනක් දහමක් විහාර දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හම්බුනේ නෑ. ඒ නිසා මට මේ යනවටපත් වුණාට ඔබට සාප වේවා කියලා. ඒකල කිව්වලු මට දැන් මේ මම තල්ලු කරන යන ගොමු ගොම බෙට්ට තරම්වත් ඔබතුමා මට වටිනවා. කියලා අර ගොම බෙට්ට තල්ලු කරන ඈතින් ඈතට ගියා. ඒ අල්ලගත්ත දේ ඒ තරම් අපි ආස කරනවා. ඊට පස්සේ අපි ලෝකයේ තියෙන ඕනම නිදහස කාරණාවක් අර ගොම කුරුමිනා ගොම බෙට්ටට කියන කතාව තමයි කියන්නේ. ඉතින් අපි හිතන එක මානව අයිතිවාසිකමක් කියලා. හැබැයි අපිට මතක නැහැ ඒ අල්ලගත්ත අහුවන දේ අල්ලගෙන කෑ ගහන්න අපේ තියෙන මේ පතු මානසිකත්වය නිසා මුළු භවය හෝ විශ්වය හෝ අන්සතුන් අන්මනුෂ්‍යෝ හිතන පතන දේවල් අපිට සම්පූර්ණම දීලා. ඒ නිසා මේ తත්‍ර తත්‍ර ආධිනන්දනය කරන මේ තණ්හාව සෑහෙන මුවා කිරීමක් කරනවා. අපේ පටුත්වයක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ හිත කියතන ආදර රජ මාලිගාවට ඇදී කියලා අපි යමක් අල්ලගත්තද කිසිම මුසුක් වෙලා එහිම ඇලි ගලි වාසය කරනකොට අපි නිකන් හරියට මත්පැන් බීපු මිනිස්සේ ඒ මත්පැනේ මත් වෙලා ඒක තමන්ගේ රසයක් කරගන්නවා වගේ. එහෙම නැත්නම් සූදු කෙරෙන්න කිය මිනිස්සයා සූදු අන්තුවා එහි ජීවිත ගත කරන්න වාගේ මේ ප්‍රශ්නාව පුදුම විදිහට අපිව හැබැයි එකට ලක් කරනවා. තත්කර සත්‍යාවේ නන්දනී ඒක තුන් වලල්ලකින් තුන් වාක්‍යකින් අපට පහර දෙනවා එකක් තමයි මේ කාම සංහාව කාම සංහාව කියලා කියන්නේ මේ ඇහ කන දිව නාසය කය මන කියන විදුරන්ට ගොදුරු වෙන රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ තා ධර්ම කාරණා කෙරෙහි ඇති ආසාව. මේකට ආමිෂ ආසාව කියලා කියනවා. මේ ආමිෂයේ තියෙන ස්වરૂපේ තමයි කිරන්න මයින්ද පුළුවන් ගැටි. රූප මෙච්චරයි, ශබ්ද මෙච්චරයි, ගන්ධ මෙච්චරයි, රස මෙච්චරයි, පහස මෙච්චරයි කියලා මනින්ද කිරන්න පුළුවන් ගැටි. ඉතින් ඒක අපි දිහිකට බඳනවා. එහෙම නැත්නම් අචීතනාගත හිතීවියට බඳලා අපි සේවාවල් කරනවා අපි බඩ විතරක් ගන්න. අතිකාල සේවාවල් කරනවා සුඛෝපභෝගී වීම සඳහා. ඊට පස්සේ අපි නොකරන නොවිඳින දුකක් නැහැ. බඩ රසාව වෙන්නේ. ඒ ඔක්කොම කරන්නේ මේ ඇහ කන දිව නාසය කය මන කියන මේක පුනවා. නමුත් මෙතනදී පුංචි අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒක මොකද? පු탁ඥයට කවදාකවත් තේරෙන්නේ නැහැ මේ රූප මෙච්චර ප්‍රයෝජනෙ සඳහා අවශ්‍යයි මේ ටික අතිශෝක්තිය කියලා ප්‍රයෝජනවත් තැනක ඉඳලා අතිශෝක්තියට පයින් ඉම මායිම ඉර පු탁ඥයට අහුවෙනවා. නිසා ප්‍රයෝජනෙට සලකලා තමයි අපි පාවිච්චි කරන්නේ. කොයි දේ. මොකද කරගෙන කරගෙන යනකොට කතා කතා යනකොට මේක නැති වුණත් කමක් නැහැ කියලා අතිශෝක්තියට එනකොට අපි ගන්නෙ අපේ මතිමතාන්තර අරගෙන නෑ මේක අතිශෝක්තියක් නෙවෙයි මම මේක සාධාරණීකරණය කරනවා කියලා ප්‍රයෝජනය සලකලා කරන දැනුව අතිශෝක්තියට පනිනවා දාන්න මල පනිනවා දාන්න ඉර පනිනවා දාන්න ඕදාන් පුතගන්නේ කියන්නේ. ඒකම සත්හන කොටත් අපිට යම් ප්‍රමාණයක් සද්ද ඕනේ නැත්නම් කන වැඩ කරන්නේ. ඒ නිසා ඒකට බේසික් නීඩ්ස් කියන මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතා. නමුත් ඒක කරගෙන යන්න මුතු එහාට අල්ලපු දෙමින් බාධාලු මගේ කනක් සවුත් වෙයි ඉස්සරහට නම් නරක දෙයක් අහන්න වෙයි කියලා ඒක අහන දේ අතිශෝක්තිය සුඛභෝගීත්වය කොතනින් පටන් ගන්නවද කියලා සීම දන්නේ. ගන්ධක එහෙම නැත්නම් කන කෑමක මෙච්චරක් අපිට කාබෝහයිඩ්‍රේට් මේද සහ ප්‍රෝටීන් අවශ්‍යයි මෙතනින් එහාට ගියොත් ඇඟ තරබාරු වෙයි නැත්නම් ලෙඩ වෙයි කොලෙස්ටරෝල් හැදෙයි heart attack හැදෙයි කියලා මායිම තේරෙනවා ඒ වගේම පහසට ගියාම ඥානේන යාන වාහන අඳුන කියන දේවල් කොට්ට මෙට්ට ඇඳ ඇතිවිලි වල මේවා අවශ්‍යයි මනසකට මොකදදී අවශ්‍යයි නමුත් මෙතනින් එහාට මේක අතිශෝක්තියක් කියලා මෙතනින් එහාට ඒක සුඛෝපභෝගීත්වයක් කියලා. කදාකත් Tamange මේ බලනකොට ඇති ඉලක්ක. උන් උන් උගනි හතකට තමයි පුතඥය කියලා කියන්නේ. මේ පුතඥයාගේ වග නැත්නම් පුතඥයාගේ ස්වභාවය පෙන්වන්නේ ගින්නට ආශා කරන පළඟැටියාගේ ශ්‍රී ලංකාවලත් එක්ක. පළඟැටියා පුදුමාකාර සතුටකින් තමයි ඒ ගින්නට පන්නේ. එයා හිතන්නේ ඒක රත්තරන් කියලා. ඉතින් පැනනට පස්සේ වෙන්නේ මොකද්ද? එක්ක තාට්ටක් පිච්චෙනවා, එක්ක අටක් පිච්චෙනවා, ඒක කරගන්නවා. ඒ අපිට කරගන්නවා. ඌ කරන්නේ අර ඉතුරු තසුපිකෙන් සා ඉතුරු අන්නෙන් ආයෙත් ගිනට පයින්. ඉතින් ඒක දිහා බලනකොට අර බලන්නේ මනුස්සයර ලොකු සංවේගයක් පහළ වෙනවා. මේ සතා තමයි දින හැම හැකියාවකම කරන්නේ ගිනට පයින්. දහසක් හරුවචන් ආන්සේ ගන්න කිලියේ එළියට ඇවිල්ලා උන්වහන්සේ වෙනුවෙන්පත් වෙච්ච ජීවිතුන් පහනක් තියා බලනකොට දැකලා තියෙනවා මේ සලබලෝ සමනලියෝ කලඟැටි වෙවිලා ඒ ගේනට පැනලා පිච්චිලා ගඳ ගන්න උන්වහන්සේ පහන නිවන්න කියෙත් නෑ රත්තු වයින් කරන්න කියෙත් නෑ උන්වහන්සේ උදාන ගාතාවක් කියලා කියනවා මේ කිත්‍ය ආයස්පති සත්තු තෘෂ්ණාව නිසා ඊටත් වඩා කිත්‍ය ආයසවල තියෙන සත්තු බවට පත් වීමේ හැටි විසතයි කියන හැම එකම ගන්න දින පයින් කරනවා ඒ වගේම ප්‍රසිද්ධ තවත් උපමාවක් තමයි අපිට බැරි වෙලාවක්වත් පැණි හැඩියක් නැත්නම් මේ පැණි කෝතලයක් වහන්න බැරි වුණොත් නොබෝ වේලාවකින් ඇඹලයන්ට මෙසේජ් එක යනවා. පන්නේ යනවා. ඊපස්සේ රහු බැඳගෙන ඉන්නේ පුදුමාකාර ආසාවකින්. ඇවිල්ලිවර වෙලා පස්සගත්ත උඩ ධාන කර ඔළුව පල්ලෙහාට ධාන ඉතින් දීපෙන් බොනවා. අම්මා මුත්තා කාලවත් මෙච්චර මේ පැණි හම්බෙලා නැහැ කියලා බොන්න පටන් බොන්න බොන්න බොන්න කතා බර වෙලා හිමීදර මොම්බ ගිහිලා යනවා මේ පැන්නේ. ඒත් ඌ හිතනවලු අඩු හයක් කියනවනේ. මට පුළුවන් අඩු හයෙන් ගැලවෙන්න කියලා තවත් තවත් පුරම් බොන. බොනකොට ඉස්සර අඩු දෙක යට යනවා. ඊට පස්සේ තන හතරක් තියෙනවනේ. තවත් කමක් නැහැ කියලා මේ පැන්නේ. හැමදාම හම් වෙන්නේ නැහැ බොනකොට තවත් අඩු දෙකක් ගියාම තමයිලු තේරෙන්නේ අර මේ වාදේ මේ පැණි පාසයක් වඩටපත් වෙලා ඒ හුස්ම කරලා ගන්නත් බෑ, අඬු ඔල්ලන්නත් බෑ. දැන් සම්පූර්ණ අරකට ගිහිලා. ඊට පස්සේ කොයි වෙලාවෙ පිටු අඬු දෙකක් යන්න කියලා දන්නේ ඒ තත්ත්වය වෙනකොට මුළු මීපැණි බෝතලේ හැම තැනම මෙවැනි ගිලී ගන්නාලක කොම්බිනකින් පිළලා. ඒ නිසා සත්පුරුෂයෙක් දැක්කොත් එම අනේ මේ සත්තු කරගත්ත දේ කියලා ගොඩ ගන්න ගියොත් එකෙක් ගොඩ ගන්නකොට 10 දෙනෙක් යට නිසා. අනේ නිසා සත්පුරුෂයෙක්වත් අත තියන්නේ. අද තිබ්බොත් වෙන්නේ අහ කෑන පව් කොටස් සත්පුරුෂයන්ට වැටෙන නිසා සෝසුසුම් හදනවා. අම්මේ මේ පණියට ඇඹලේ හම්බෙච්ච ඇඹලේ මේ පණි හම්බෙච්චාම તો මොන්න තරම් වටිනා ජයග්‍රහණය දහම්බුනේ පස්සේ නමුත් ඒකම උඩු පාසයක් වෙන්නේ. ඒ වගේම ගෝවැඩ සංගරාවලියේ ස්වාමීන් වහන්සේ කියනවා සංගේ යන ඇත්කුණතෝහන කපුටා මට විශාල ඌදලයක් හම්බුණා කියලා කකා කකා ගිහිල්ලා ගඟ මුහුදට දිය වුණාට පස්සේ මුහුදේ පා වෙලා ඇතුළටම යනකම් ඌ හිතනවලු කිසි කපුටෙක්ගෙන් බේරමක් නැතුව මට ඇත්කුණ කකා යන්න පුළුවන්. නමුත් කල් යනකොට යනකොට අන්තිමට හැම විතරක් ඉතිරිලා ඇටත් එක අරක මුහුදට බැහැගත්තට පස්සේ දු තේරෙන්නේ දැන් පීනලා ගොඩේන්න බැරි තරම් මොහොත මැද ඉන්නේ කියලා අන්තිමට නයි. අන්නේ වගේ මේ අභිනන්දනය කාම සංනාරජස අභිනන්දනය ඒ සත්‍ය දිහා බලනකොට අපිට සංහිතිය පහළ වෙන්න ආසෙයි. සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වඥන් වහන්සේට මේක ලෝක සත්‍ය දිහා බලනකොටත් පහළ වෙන්නේ ඒ වගේ අනුකම්පාවක් තමයි. ඒක නිසා උන්වහන්සේ සඳහන් කරනවා මේ තණ්හාව මේ තරම් පාශයක් වුණත් මේ තණ්හාව ඒ තරම්ම Taman විහිං කරගන දෙයක් වුණත් මේ තණ්හාව ප්‍රමාණ කරන්න පුළුවන් මේ තණ්හාවට තනිකර Taman වග කියන්නේ. ඒ නිසා මේ දුක්ඛට හේතු වෙන සමුදය සමුදේ සත්‍යයක් වශයෙන් අවබෝධ කරනවා කියලා කියන්නේ කුරුසිර කියලා යන ගැහිල්ලක් නෙවෙයි. අපි ਸਰව බලධාරී විදිහටපත් පිළිලා. අපි යමක් අද විඳිනවා නම් ඒක අපි නිසාමයි. ඒ විදිහේ සැපක් නම් ඒ මම නිසාමයි, මගේ කෙලෙස් නිසාමයි, මම විඳින දුකක් නම් මගේ කෙලෙස් නිසාමයි. ඒක නිසා දෙවන්නේගේ සම්බන්ධයක් මේක නෑ. බාහිරේ මේකට උත්තරයක් නෑ. ඇතුළෙමයි උත්තරේ තියෙන්නේ තණ්හාවමයි කියලා දැනගන්නකොට ඒ පෞරුෂත්වයක් ඇති කෙනාට මේකත් එක්ක හටම් කරලා ඒක ඉවරයක් කරන්න කියන්නේ. පෞරුෂත්වයක් නැති හීනමානයක් ඇති එක්කනට බුදුහාමුදුර කෙරේ තරහක් වෙනවා. එහෙම කවුරක්වත් ඕනකමින් දුක් විඳිනවාද? මේක අමතර නීතියක් නේද කියලා. ඉතින් සමහරු දර්ශනයේදී නැති ඇත්ත මේක සර්බලධාරී දෙවියන් වහන්සේගේ මන අපේ කියලා දෙවියන් වහන්සේගේ අකමැත්ත wrath of the god කියලා මේකට හේතුව දෙයනාන් කියලා උන්වහන්සේට හේතු වුණා. ඒ මට මතකයි මම ප්‍රසිද්ධ ධර්ම දේශනාවක කුවන් ධර්ම දේශනාවක පජිරාරාමේ නාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරා මිනිස්යාට මේ සත්‍යයට මුණ දෙන්න අකමැත්ත නිසා ඇතුළෙන් මෙන එකක් කියන අකමැත්ත නිසා මේ තණ්හාව ඒ වගේ මේක පුදුම මේ අධිකාරී ශක්තියක් සහිතයි මිනිස්සුන්ට සාමාන්‍ය කල්පනා කරලා කොට ගන්න බෑ. ඒ තරම්ම කන්දක් පිටලා ඉන්නා වගේ යට වෙනවමයි. එතකොට මොකද කරන්නේ මේක මගේ හේතුවක් නැතුව කියන්නේ නැතුව කෙලස් කියන හේතුවක් නැතුව මේක දේවත්වයට හේතු කර සර්වබද්ධාරිත්වයට හේතු කරලා ඒ දෙයයන් ආංශය පුදුම බලවත් කරගන්න පුදුමාකාර ශක්ති සම්පන්න සියල්ලේ මුල දෙකක් නැහැ ඒ දෙයයන්ට හොදනරක කියලා දෙයක් නැහැ සර්ව ව්‍යාපී හැමතැනම ඉන්නවා සර්ව බලධාරී සියලු බලයන් සහිතයි. අපි කරන සෑම දෙයක්ම ඒ පරමාත්මයේ එන ජීවාත්මයක් විතරයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ මේ ඉන්න ටිකේ කාපල්ල බීපල්ල ජොලි කරපල්ල කියලා ඉන්න එකයි. ඒකට තමයි දෙයනාංශ අපිට මේ අවස්ථාව දීලා තියෙන්නේ කියලා. අර අමාත්‍රික දෙයනාංශ දීලා තමයි ඉන්නේ. නමුත් බුදුහාමුදුරෝ පෙන්නන මේ සමුදේ සත්‍ය දිහා බලනකොට දෙයනාංශේ අපි නැත්නම් මේ සත්‍ය අනිර්මාණය කරුවට වැඩිය සත්‍ය විසින් නැති බැරි ගමන දෙයියෙක් නිර්මාණය කරගෙන ඉන්නවා කියන එක තමයි කියන්නේ. Tamanට කියන දේ හරියට ගැට ගහගන්න බැරි නිසා Tamanගේ සමීකරණය සම්පූර්ණ කරගන්න ඒ God එකට කියන්නේ God element නැත්නම් God particle දැන් ෆිසික්ස් වල වාන් වාන් වාන් ගියාට පස්සේ ඒගොල්ලෝ දැකලා තියෙනවා ඇති වෙනවා තහ සමගම කාලේ ඉතාම කුඩා ප්‍රමාණයකින් වෙනස් දෙයක් බවට පත් වෙන දෙයක් තිබිලා තියෙනවා බිග් බැං එකේදී ඊට පස්සේ තමයි මේ දේවල් ද්‍රව්‍ය බවට පත් වෙන නිසා පිප්පිතීම වෙනවා තහ සමගම බැලුවොත් ඒ කියන root cause එක මුල්ම ශක්තිය හොයන්න පුළුවන් ඒ නිසා දැන් මේ දවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ වෙනම රීෂනාගාරවල මේ ඉලෙක්ට්‍රෝන කලයිඩර් එකක් හොයාගෙන ඒ දෙක ගැටෙනවත් එක්කම බලන් ඉන්නවා මේ ක්‍රෝස් පාටිකල් එක ඔයා. පටන් ගන්නකොටම එන පාටිකල් එක ඔයා. ඒ මොකද ඒක නැතුව මේ සමීකරණය සම්පූර්ණ පිළිගන්න කැමති නෑ මේකට හේතුව තමන්මයි තමන්ගේම කෙලෙස්මයි ඒ නිසා තමන්ට මේකේ හොඳින් සටන දියත් කළොත් කෙලවරක් කරන්න පුළුවන් කියන එක හිතන්නේ නැතුව තාමත් විශ්වාස කරනවා මේක ඒකාන්තයෙන්ම බාහිර දෙයක් ඒ නිසා ඒ දියනාංශය පිළිබඳව තිබුණේ විශ්වාසය. ඒ වගේම විශ්වසනීය විශ්වසනීයත්වය නිසා ගෝල් පාටකල් කෝයි. ඇත්තටම බෞද්ධ කරන්න ඔය දෙල්ලම තමයි. බෞද්ධයත් කරන්න හදන්නේ මේ මට මේ දුක පැමිණුනේ අසවල් කෙනා නිසා කියලා කියනවා. අපේ පොත්වල දීලා තියෙනවා කැකිල රජුගේ නඩු තීන්දුව ගැන. කැකිල රජු ඉන්න කාලේ ගියක් හදලා තියෙනවා කටුමැටි ගියක්. ඒ ගිය හදුවට පස්සේ ඒක කඩාන වැටිලා ඒ මිනිස්යාට ලොකු අකරපැබ්බක්. පස්සේ මේ මිනිසා කියලා රජුරවන්ට වැඳලා අස්වාන් දාසකට බුදුන් වහන්සේ ආන්සේ මෙන්න මේ මම කොන්ත්‍රාත් එකක් දුන්නා. ගේ හදලා දෙන්න කියලා ඒ මිනිසා ගේ හැදුවා. ඒක දෙත බඩ වැඩිකම නිසා අදගෙන වැටුණා මට මෙච්චර හානි නැහැ. එනිසා කියලා රජුර වහාම තීන්දුව කරාලු කොන්ත්‍රාත් කාර්යය ගෙනලා මරන්න. ඉතින් ඒ මිනිස්සේ ආවට පස්සේ ඒ මිනිසා කිව්වලු දිනනාංශය ඇත්තමයි මම තමයි ගේ හැදුවේ හැබැයි මේ මනුස්සයා මරන්න මගේ plan එකක් මොකක්වත් තිබුණේ නැහැ. අවාසනාවට වගේ මම මේ මැටි අනන්න ගත්ත කලේ කට පොට්ටක් ඇට වෙලා තිබුණා. ඒක නිසා මැටි ඩක්ක වතුරක් අන්න වතුර වෙයි. ඉතින් ඒක නිසා මගේ කිසිම ඇත්තටම කිසිම චේතනාවක් තිබුණේ මේ කුඹලා මැටි කලේ හදනකොට කට ඇද වෙච්ච එක තමයි ප්‍රධාන හේතුව. අදිරකරු වහාම ඒ කුඹලා රාජසභාවට දෙනවා කියලා ඌට මනමලෝ දෙනවා. කුඹලා කොල ඇත්තටම මේ උන්නේ කලේ නම් ගත්තේ මගේ මේ පොලෙන් තමයි ඉති උනේ ඒ කටාඹන වෙලාවේ ඉස්රායිල් ගෑන් කෙනෙක් ගියා ඒ මනුස්සයා දිහා බලන් යනකොට සික්වේ අතයක් වුණා කට ඇදුවා කියන්නේ. ඒ අම්මන්දි ලස්සනයි අනිත් ඒ කලේ යමනකොට හතර පස්සට ඉස්රායිල් ගියා. නිසා මට ඒක පාලනය කරගන්න බැරි වුණා මේ කලේ යමන්න කට ඇදෙන්න හේතුව ඉස්රායිල්ගේ ධර්ම කාන්තාව. ඔබ දන්නවද මේ මනුස්සයා? ඔය එහෙමයි එනයි අසවල් ගමේ ඉන්න මනුස්සයා. අජිරු රාජීවී කියලා ඒ මනුස්සයා මරන්න කිව්වා. එමන්ස කියනවා මම මෙඩිකලේ වෙනක් කරන්න අදහසින් ගියා නෙවෙයි. හදිස්සියේ මම ගෙදරකට යන්න රත්තරන් බට්ටුක වතුර දාන්න ගියා. ඒ ආශාසිය වෙලාවට දුන්නේ. ඉතින් මම ඔක්කොම ලැහැත්තිලා කිහින් යනකොට දුන්නේ. ඉතින් මට තුන් හතර සැරයක් යන්න වුණා. මම ලයි ලයි ගමනේ තමයි ගියේ. ඉතින් මේකෙන් මේ මහාන්‍යක් වෙයි කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ ඊට පස්සේ රාජ්‍ය රෝගවල මේකට මට පාඩුත් තියෙනවා මම නඩු දැම්මේ නැදවත් මේ ආචාර්ය කරපු වැඩේ නිසා තමයි කියලා. පස්සේ ඒ මනස. ඒ මනස හොඳටම කැසරළු හොඳටම සුපත් මිනිස්සෙක්. ඒක වල මේ වැරද්දක් නම් වැරදි කාරණාවක් තමයි. ඉතින් ඒක නම් මට නම් ඒකට කියන්න හේතුවක් නැහැ. මම පහුගිය ටිකේ වුණ හැදලා ඉතියේ බොහොම අමාරුයි. ඉතින් ඒක කරගන්න බැරි නම් ඇඟක් දුරවලයි. ඒක සාධුකවල දැන් කොහොම සර්වසාධාරණයි. මනස ඇතලව මනෝලා පළමරවා. ඊට පස්සේ මිනිහා ඌල්ලා කළා අන්නේ තියාඳුනේ. ඔය ඇතාගේ මම් පාදනවට මේ ඇට කට්ටක් කියන අනුමත උභාහන්තේ තමයි යුද්ධයට ආගන්න හම්බ වෙන්නේ නැත්තේ මම රත්තරන් බඩු දාන කෙන ඉස්සරහ පැත්තේ කඩේ මුදලාගේ බඩ අති මහතයි මුස්ලිම් මිනිස්සෙක් ඒ මිනිස්සයා පෑගුවොත් නම් ඇතාට ලේසි කියලා පදිනවල හරියට ඒක තමයි හරි කියලා සියලු දිනාම එක කියලා අර මිනිස්සු අර මනසට බඩ පාගවල අඬු විසුදා අපි තුදී ඉඳලා හැන්දෑවෙනකම් කරන්න ඕනේ අපි කවුරු හරි බලනවා අර තියෙන අපේ කෙනෙහිතර කැස්සට හිඹිසාර කැස්සට හේතුව බාහිර හොයි. මුළු ලෝකෙම විද්‍යාඥයෝ සියරම සැදී පැහැදී සිටිනවා අපිට හේතු කියන්නේ. රාජ්‍ය වඳින පූජිතයෝ. උන්දලාට තමයි අපි මේ කියවන්නේ. උන් සර්වඥාන්සේ පෙන්වනා මේ ලෝකයේ තියෙන දුකක ඒ දුකට හේතුව උඹේ තෘෂ්ණාව. නමුත් අපි ඒකට කැමති නැහැ අපි හිතන්නේ තෘෂ්ණාව නිසායි මේ අපේ ආපරේෂණය ඇවිල්ලා තියෙන්නේ. අපි යමක් හොයාන යන්නේ තෘෂ්ණාව නිසා. ඒක නිසා මහාඥාන රූපයේදී ਸਰවඥාන්ත පෙන්නනවා තෘෂ්ණා තණ්හාව නිසා තණ්හා නිසාය පරිේෂම. අපි මේ නව නිෂ්පාදන නිර්මාණශීලීත්වය ප්‍රගතිශීලීත්වය සියල්ල වෙන්නේ තෘෂ්ණාවයි. ඒක කාටවත් නෑ බෑ කියන්න බෑ. මේකට කියනවා පරිේෂණ තෘෂ්ණාව කියලා. ඉතින් ඒක නිසා නව සමාජයේ විශේෂයෙන්ම මේ අවුරුදු 200ක් විතර කාලය විද්‍යානුකූල දියුණුව කියලා කියන්නේ මෙන්න මේ තෘෂ්ණාව තියෙන කෙනා හොඳ කෙනෙක්. ඒ අලුත් දේවල් නිෂ්පාදනය කරනවා කියලා මේ තෘෂ්ණාවට තමයි Nobel Prizes දෙනවා, මැග්සීසි සම්මාන දෙනවා, අර award එක මේ award එක දෙනවා. ඒ තෘෂ්ණාව දෙන මනුස්සයත් මේ නිසා අසීමිතව වෙනවා. එතකොට ලාභය ලැබෙනවා. ඒ නිසා දහසකුත් වයිතන වැරදිලා එකක් හරි. හරියට පස්සේ ලාභයක් හම්බෙනවා. හැම විද්‍යාඥයෙක් අතම තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාව විශේෂයෙන්ම තියෙනවා. ඒක හොයාගත්ත විශේෂඥයා ඒක Tamange නමට පේටන්ට් රෙකෝඩ් කරන්න උත්සාහ කරනවා. ඒක රජය කියනවා එහෙම කරන්න බෑ මේවට අපි ෆන්ඩ්ස් දුන්නේ අපි. ඒක නිසා ඔයාලට දෙන්න බෑ. ඒකම අර මනුස්සයා කරන්නේ ඒ ලැබපු ලාභය නිසා ලාභයේ සමාකාරව බෙදා ගන්න බැරි වීම නිසා මේ මනුස්සයා ඒකට දැස ගැනීමක් කරනවා. මම තම රටේ යනවා. කියලා වෙන රටකට ඒක පූජා කරනවා. එහෙම නැත්නම් තම හොයාගත්ත නිෂ්පාදනය දෙන්නේ නැහැ. ඔළු එලි කරන්නේ. මේකට කියනවා අජෝසනය කියලා. ඒ තමන් හොයාගත්ත දෙයට ඇතුළට බහ ගන්නවා. ඔය තමන්ට බහිර වැඩි කම කරේ බහ ගන්න. අජෝසනය නිසා පග්ගහෝ දැඩි කොට ගැනීමක් වෙනවා මේ සත් මේ සත්‍යයේ එන තමයි තම හොයාගත්තදී අර මොකಾದ මොකද්ද බදාගත්තා වගේ කාටවත් නොදී අතාරින්. දැඩි කොට බදාගන්න. මේ නිසාම අසුක්කම් පහළ වෙනවා. මොකද හේතුව අර Taman හොයාගත්ත දේෙන් ලැබෙන ලාභය එහෙම නැත්නම් ලැබෙන ප්‍රතිලාභ සියල්ලන් අතර සම වෙනවා දකින්න සොයාගත් එකට ගන්නවා. මොකද Taman තමයි ඒකට ආයෝජනය කරේ කියලා ඒක නිසා අජෝසනය බැස ගැනීම, දැඩි කොට ගැනීම, දැඩි කොට ගැනීම නිසා මසුරුකම පහළ වෙනවා. මසුරුකම පහළ වෙනවත් එක්කම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. එසේ මේ මනසයි කියන ආරක්ෂාව වීම සඳහා කටයුතු කරනවා ඒ ආරක්ෂක අධිකාරිය නිසා මේ මිනිස්යාට ඡණ්ඩ දාන, සත්තු දාන, කලා විවාද විග්‍රහ තුන්තුම් පේසුඤ්ඤ අනේක පාපකාණං අකුසල ධම් අකුසලණ ධම්මං සම්භවයි. මේ ආරක්ෂා ප්‍රශ්නේ ආපු ගමන් මේ මිනිස්යාට කෙනෙකුට දඬුවම් කරන්න සිද්ධ වෙනවා. ආයුධ වලින් පහර දෙන්න සිද්ධ වෙනවා. කලහ කරන්න සිද්ධ වෙනවා. විවාහ විග්‍රහ දැඩි මත ධාරි වෙනවා චුවන් චුවන් පේතුන්නම් කියනවා තෝ තෝ වරපල කියලා අයියෙන් කතා කරන්න සිද්ධ වෙනවා මුසාවස් කියන්න වෙනවා ලෝකේ කියන සේරම කුසල කර්ම සිද්ධ හැබැයි අපි හිතන්නේ නැහැ ඒ තෘෂ්ණාවේ තියෙන පරිේශන කුච්චය නරක දෙයක් කියලා ඒක නිසා අපි ඒ තෘෂ්ණාව අපේ මානවයික වාස්තුවක් කරගෙන තියෙනවා අපේ පරිේශන තෘෂ්ණාව මගේ එකක් කියලා අපි හිතන්නේ නමුත් දන්නේ අපි මේ පහින් දෙන්නේ මාරමස්සිනාගේ උගුලට කියලා හම්බුණත් කමන්නේ හම්බෙච්ච දේ මානවය විසින් සූ සමසේ බෙදී යන්න අරිනවනම් එතකොටත් තේරුමක් තියෙනවා. නමුත් ඒක කවදාකවත් එන්නේ නැහැ. ප්‍රාගත මානසය ඒක අල්ල බදා ගන්න. ඉතින් මේ විදිහට මේ තෘෂ්ණාවේ ස්වභාවය ਸਰවඥාන්ත හොඳ ලස්සනට මේක දැක්කා. දැක්කට පස්සේ ඒ තෘෂ්ණාවමයි දුකට හේතුව කියලා කිව්වට අසර තෘෂ්ණාව මුල් කරගත් කෙලෙස් බලමුළු ලක්මතියි. තෘෂ්ණාව ආසන්න කාරණා වුණාට අපේ දුකට ඒ සඳ ඈත තියෙන කාරණා තමයි අවිද්‍යාව කියන්නේ. ඇති හැටි නොදැනීම ඈත තියෙන කාරණාව. ඒ ඈත තියෙන කාරණාව හරියට චිත්‍රපට ශාලාවක තියෙන අන්ධකාරය වගේ තෘෂ්ණාව තමයි තිරයට ඇවිල්ලා වැටෙන ඒ රූප ටික. ඉතින් අන්ධකාරය නැත්තම් රූප පේන්නේ නැහැ. ඉතින් රූප දිහා බලාගත්තා අපි ලෝකෙන් අයින් වෙලා ඒ රූපෙම බලාගෙන ඒක ශෝකාන්තයක්ද නැත්නම් සුඛාන්තයක්ද කියලා බලලා අපි චිත්තපටේ රස විඳිනවා. අපි හිතන එක අපේ අයිතිවාසිකමක් කියලා. නමුත් අන්ධකාරය නැතුව ගියොත් මේවා විතර රස විඳ ගන්න බැරි නිසා අන්ධකාරයට ප්‍රිය කරනවා. ඒ නිසා ඒ බුදුගෝසාචාරින් වහන්සේ වගේ ඒ විස්මාගින් වාචාන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ දුක පිළිබඳ ඇති අවිද්‍යාව අපිට තෘෂ්ණා වශයෙන් අනුවර්තනය වෙලා තියෙනවා. අපි මේ විඳින්නේ ඉල්ලගෙන කරන දුකක් බව අපි දන්නේ නැහැ. ඒ නොදැනීම තෘෂ්ණාව වශයෙන් පෙනී හිටිනවා. තෘෂ්ණාට අනුවර්ත වෙනවා. ඒ වගේම සැපට ඇති තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් අනුවර්ත වෙනවා. නිසා මේ සැප දුක් දෙකත් තෘෂ්ණාවත් අවිද්‍යාවත් කියන මේ ටික ඒ එකතු වෙලා මේ කරගෙන යන වැඩේ බලන්න නම් අර බුදුහාමුදුරුවෝ පෙන්න පුතාට බලන්න. මේ ලෝකේ තියෙන දුකක ඒ දුකට හේතුව තෘෂ්ණාවයි.